නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස් නහං භික්කවේ අඤ්ඤං ඒක ධම්මම්පි සමනුපස්සාමි යං එවං මහා සාවජ්ජං යතයිදං භික්ඛවේ මිච්ඡා දිට්ඨි මිච්ඡා දිට්ඨි පරමානි භික්ඛවේ වජ්ජානීති සද්ධාවන්ත පින්නතුනි අද මේ පින්වත් පිරිස සියලු දෙනාම එකතු වෙලා බලාපොරොත්තු වෙන්නේ ප්‍රධාන පරමාර්ථය හැටියට සඳහන් කරලා තියෙන්නේ මේ ධර්මය ශ්‍රවණය කරන ලෝකවාසී සියලුම දෙනාට චතුරාර්ය සත්‍ය අවබෝධය වේවා කියන මේ යහපත් ප්‍රාර්ථනාව පෙරදරි කරගෙන අපේ දහම් දෙසිය යුත්තේ දහම් ඇසිය යුත්තේ යම් පරමාර්ථයක් ඇතිවයි මේ ලෝකයේහි අපි කරන කියන හැම දෙයක්ම මේ තුලින් මෙබඳු ඵලයක් ඇති වෙනවා ඒ සඳහා සුදුසු හේතුව මෙයයි කියලා හරියට දැනගෙන හඳුනාගෙන පුහුණු කරනවා නම් තමයි යම් කාරණයකින් නිවැරදි ප්‍රතිඵල ලබන්නට පුළුවන් අපි දහම් අසන්නේ කුමක් සඳහාද? අපි දහම් දෙසන්නේ කුමක් සඳහාද කියන මේ කාරණය ගැඹුරින් විමසා බලනකොට තථාගතයන් වහන්සේ සාරාංශක කල්පලක්ෂයක් මුළුල්ලෙහි දුක්ගෙන අවබෝධ කරගත් මේ සද්ධර්මය ලොවට මහා කරුණාවෙන් දේශනා කිරීමේ පරමාර්ථය අපි නැවත නැවත සිහි කරනවා. ඒ තමයි අනන්ත සසරෙහි දුක නොදැන ඒ දුකට හේතුව නොදැන එයින් නිදහස් වෙන වෙන්නට මගක් තියනවා කියලා අවබෝධ නොකොට ඒ සඳහා මග පුහුණු නොකොට මේ චතුරාර්ය සත්‍ය අවබෝධය නැතිකම නිසා අනන්ත සංසාරේ දුක් විඳිනා වූ සත්වයින්ට නිවැරදි මඟ පෙන්වලා ඒ සසර දුකින් නිදහස් කරනවා. එහෙමනම් තථාගතයන් වහන්සේ ලොවට දහම් දෙසීමේ ප්‍රධාන පරමාර්ථය තමයි සාංශාරික වශයෙන් පැමිණෙන සියලු දුක් වලින් සත්වයා නිදහස් කොට විමුක්තිය සලසා දීමත් ඒ නිවන් දකින තෙක් සත්වයාට ඒ ඒ අවස්ථාවේ පැමිණෙන తాවකාලික දුක් පීඩා සමනය කරගෙන සහනය සුවය සලසා ගැනීමයි. මෙන්න මේ පරමාර්ථ දෙක සඳහා තමයි තථාගතයන් වහන්සේ දහම් දෙසුවේ. ප්‍රධාන ඉලක්කය තමයි සම්පූර්ණ සසර දුකින් සත්වයින් නිදහස් කරලා විමුක්තිය සලසා ගැනීම. මොකද එහෙම නොවුනොත් කවර ආත්ම භාවයකටපත් උනත් දේවත්වයට පැමුණුනත් බ්‍රහ්මත්වයට පැමුණනත් සක්‍රත්වයට පැමුණුනත් නැවතේ සත්‍යය ආපහු පිරිහිලා දුක් විඳින්නට පුළුවන්. ඒ වගේම දිව්‍ය බ්‍රහ්ම සක්‍ර කියන ආත්ම භාවයන් ලැබුවත් ඒවා සුවපත් ආත්ම භාවයන් කියලා පරිපූර්ණ වශයෙන් හඳුන්වන්නට පුළුවන් කමක් නැහැ. මේ සංස්කාර ධර්මයන්ගෙන් විඳින පීඩාව එහිත් පවතින නිසා. ඒ සංස්කාර ධර්මයන්ගේ අනිත්‍ය බව, දුක් බව, අනාත්ම බව, අසුභ බව මේවා පවතින තාක්කල් ඒ කවර ආත්ම භාවයක්වත් සුඛිත මුදිතයි කියලා හාත්පසින්ම සුරක්ෂිතයි කියලා තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ. එහෙමනම් කවර උසස් ආත්ම භාවයක් මොනතරම් ප්‍රබල කුසලයක් සිද්ධ කරලා මොනතරම් ඉහළ ධානයකට පැමිණිලා කවර ආත්ම භාවයක් මේ සසරේ ලැබුවත් සසර ලබන්නා වූ හැම ආත්ම භාවයක්ම අනිත්‍ය නිසා දුක් නිසා අනාත්ම නිසා අසුබ නිසා ඒ තත්වයන්ගෙන් විනිර්මුක්ත වූ හේතු ප්‍රත්‍යයන්ගෙන් නිර්මාණය නොවන්නා වූ කිසිදාක දුක ඇති නොවන්නා වූ අනිත්‍ය නොවන දුක් නොවන ඒ උතුම් වූ නිර්වාණය සත්වයින් වෙත අවබෝධ කරවීම පසක් කරවීම තථාගතයන් වහන්සේ දහම් දෙසීමේ ප්‍රධාන පරමාර්ථය ඒ වගේම මිනිසුන් දහම් ඇසුවේ කුමක් සඳහාද? එදා කාලේ විශේෂයෙන් ජීවිතේ බොහෝ දුක්ඛම් කටළු වලට භාජනය වෙච්ච ගිහි පැවිදි බොහෝ දෙනා තථාගතයන් වහන්සේ හමුවට පැමුණුනේ තමන් විඳින දුක් පීඩාවන්ගෙන් නිදහස් වෙන්නට මඟ විමසා ගන්නට. සාංශාරික වශයෙන් තමන් මේ විඳින දුක යම් පමණකට වැටහෙනවා නම් ඒ දුකෙන් නිදහස් වෙන ක්‍රමය අසාගෙන ඒ අය ගියා. සසර දුක වැටහෙන්නේ නැතත් මේ මේ ජීවිතයේ අත්විඳින දුක පීඩා වැටහෙනවා නම් ඒකෙන් නිදහස් වෙන ක්‍රමයක් අහගෙන බුදුහාමුදුරුවෝ ළඟට ගියා. ඒ හැම දිනාටම බුදුහාමුදුරුවෝ මහා කරුණාවෙන් ඒ සඳහා නොවරදින මගක් දේශනා කළා. ඒ කුමක්ද? අනුන්ගෙන් පිළිතුරු අහනවා වෙනුවට තමන්ගේ ගැටලුව දිහා තමන්ටම ආපහු හැරිලා බලලා එය විසඳා ගන්නට පුළුවන් වෙන ක්‍රමයක්. අද කාලෙත් අපි හුඟක් දෙනා අපට ගැටලුවක් ප්‍රශ්නයක් ඇති වුනහම දන්නා කෙනෙකුගෙන් ඒකට උත්තරයක් අහගන්නනේ අපි උත්සාහ කරන්නේ. එතකොට අපි ළඟට හුඟක් දෙනා සමාජයේ එන අය ඒ විදිහටයි. හාමුදුරුවනේ මට මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද මේකට කරන්න මට මෙහෙම අවශ්‍යතාවයක් තියෙනවා. මොකද්ද ඒකට කරන්න ඉතින් මේ විදිහට උත්තර තමයි ගොඩක් දෙනෙකුට ඕන වෙන්නේ. නමුත් තථාගතයන් වහන්සේ අපට පැහැදිලි කරලා දෙනවා එහෙම අනුන්ගේ උත්තරයකින් මේ දුක් ඊතර කරන්නට පුළුවන් කමක් නැහැ. ඒ සඳහා තමන්ගේ ප්‍රශ්නය දිහාම ආපහු හැරිලා බලන්නට තමන්ට තියෙන්නේ ගැටලුවක් නම් පීඩාවක් නම් ප්‍රශ්නයක් නම් දුකක් නම් ඒ දුක මොකක්ද? ඒ ප්‍රශ්නේ මොකක්ද? ඇත්තටම තමන් ප්‍රශ්නේ හරියට තේරුම් අරගෙන තියනවද? ඒක ඇත්තටම ප්‍රශ්නයක්ද? මේ විදිහට නැවත නැවත ප්‍රත්‍යවේක්ෂා කරලා Tamanගේ ගැටලුව පිළිබඳව නිසි වැටහීමක් ඇති කරගත යුතුයි පළමුවෙන්. ඊට පස්සේ දෙවැනි කාරණේ තමයි මේ ගැටලුව නිර්මාණය වෙන්නට බලපාපු සාධකය පාදක වුණු කාරණේ මොකක්ද? එතකොට මේක හරියට හඳුනා ගන්නට දෙවනුව උත්සාහ කරන්නට ඕන එහි හේතු හොයන්න. තුන්වෙනි පියවර තමයි එහෙම හේතුව හරියට හඳුනාගත්තට පස්සේ Tamanට පැහැදිලිව පෙනෙන්නට ගන්නෝ නම් මේ හේතුවෙන් තමයි මේ ගැටලුව නිර්මාණය වුනේ. එහෙනම් ඒ හේතුව වෙනස් කළොත් මේ ගැටලුව නිමා කරන්නට පුළුවන් කියන එක Tamanට වැටහෙනවා. ඒ වැටහීම ඇතිව ඊළඟට Taman ආරම්භ කරන්නට ඕනේ මේ හේතුව වෙනස් කරන්නට මම කුමක්ද කළ යුත්තේ? මේ දැන් ඉන්නා තැන ඉඳලා දැන් මම පුහුණු කරගෙන තියෙන ප්‍රමාණයත් එක්ක මගේ ශක්ති ප්‍රමාණය තමන් ඉන්නා තැන ඉඳලා ඒ ප්‍රතිඵලය වෙත යන්නට මම කෙබඳු ගමනක් ආරම්භ කළ යුතුද ඒ සඳහා පුහුණු කළ යුතු ධර්මතා මොනවාද මේ කරුණු හතර මේ විදිහට අනුපිළිවෙලින් පුහුණු කරන්නට පුළුවන් නම් කෙනෙකුට ලෞකික වශයෙන් එදිනෙදා ජීවිතයේ ඇති ඕනෑම ගැටලුවක් निराකරණය කරගෙන සහනය සුවය සැහැල්ලුව සතුට සොම්නස ලබන්නට පුළුවන් සාංශාරික වශයෙන් සත්වයින් අනන්ත කල්ප කාලාන්තරයක් විඳින මේ සියලු දුක් වලින් නිදහස් වෙලා සදාකාලික සැනසීම ලබන්නට පුළුවන් කියන බව තථාගතයන් වහන්සේ දේශනා කළා. එහෙනම් අපි හැම කෙනෙක්ම දහම් දෙසීමෙහිත් දහම් ඇසීමෙහිත් පරමාර්ථය විය යුත්තේ මේ උත්තරීතර පරමාර්ථයයි. ඉතින් ඒ නිසා මම හිතන්නේ හර්ෂිනී මානගිය මෙනවියත් ඒ වගේම ශාමිලා පෙරේරා මහත්මියත් මේ කාරණය යම් පමණකට තේරුම් අරගෙන වෙන්නට ඕන අද මේ ධර්ම දේශනාවෙහි ප්‍රධාන පරමාර්ථය හැටියට අරමුණ හැටියට දක්වලා තියෙන්නේ මේ සද්ධර්මයේ ශ්‍රවණය කරන ලෝකවාසී සියලු සත්වයින්ට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්න මේ ධම් ශ්‍රවණේ හේතු වේවා කියන උදාර බලාපොරොත්තු. ඉතින් ඒක හැබෑම ධර්ම දානමය ආද්‍යාසයක් හැබෑම ධර්ම දානමය කුසලයක් වෙනවා. මොකද දහම් දැසීම දහම් ඇසීම කියන එකත් අපට විවිධ පරමාර්ථ ඇතුව කරන්නට පුළුවන්. මේ බෞද්ධ නාලිකාවේ ධර්ම දේශනාවකට දායකත්වයේ දැරීම එක් එක්කෙනාට එක එක පරමාර්ථයෙන් කරන්නට පුළුවන්. Tamanගේ නම් ගොත් කියවා ගන්නට එහෙම නැත්නම් අපිත් බණක් කිව්වා කියලා සතුටු වෙන්නට එහෙමත් නැත්නම් ඥාතියෙකුට පින් දෙන්නට මේ විවිධ කරුණු එහෙම නැත්නම් Tamanගේ චිත්ත සන්තුෂ්ටිය ඇති කරගන්නට අපිත් හොඳ පින්කමක් කළා කියලා සතුටු වෙන්නට ඒකක්වත් වැරදි කියන්නට පුළුවන් කමක් නැහැ. ඒවත් ඒ ඒ අයගේ ප්‍රමාණයෙන් සත්පරමාර්ථයක්. නමුත් ඒ සියල්ලටම වඩා වැදගත් වෙන්නේ අපි මේ දහම් දෙසන්නේ දහම් අසන්නේ මේ සසර දුක පිළිබඳව වටහාගෙන එතනින් නිදහස් වෙන්නටයි. ඒක දීර්ඝ කාලීන සාංශාරික දුක්ඛය දුක්ඛයෙන් එතර වෙන ක්‍රමය වගේම ඒ ඒ අවස්ථාවේ අපට මතුවෙන දුක්ඛම් කටළු පීඩාවන් සමනය කරගන්නට ඒන් එතර වෙන්නට මේ තථාගත සද්ධර්මයේ හැර අපට අන් පිහිටක් නැහැ. මේ දහම් මගේ සඳහා සුදුසුම දහමයි කියලා යමෙක් හදවතින්ම පිළිගන්නවා නම් ඒතනත්තා මනවින් බුදුන් සරණ ගිය දහම් සරණ ගිය කෙනෙක් කියලා හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් මම හිතන්නේ ඒ නිසාම වෙන්නට ඇති මේ පින්නතුන් අපෙන් ඉල්ලීමක් කළා අද ධර්ම දේශනාව සඳහා මම විමසුවක් මොන වගේ ධර්ම දේශනාවක්ද කරන්නට ඕන කියලා. එතකොට ඉල්ලීමක් කළා මිත්‍යා දෘෂ්ටිය පිළිබඳව පැහැදිලි කර දෙන්නට පුළුවන් නම් හොඳයි කියලා. ඉතින් එහෙම කියනකොට මට කල්පනා වුණා සම්‍යක් දෘෂ්ටියට පැමිණි අයට මිත්‍යා දෘෂ්ටිය ගැන කියා දෙන්නට කියන්නේ ඇයිද? ඉතින් ඒ පිළිබඳව අහනකොට කිව්වේ අපට නොදැනුවත්ව වුණත් අපේ මනසේ යම් යම් වැරදි වැටහීම් ඇති වෙන තැන් තියෙනවා ඒවා පැහැදිලි කර දෙමින් මේ දේශනාව කරන්නට. ඉතින් මේක බොහොම වටිනා කාරණයක්. ඒ මොකද අපි හුඟක් දෙනා සමහර විට හිතා ගන්නවා දැන් නම් අපි දන්නවා. දැන් අපට හොඳටම වැටහිලා තියෙනවා. දැන් අපට තේරිලා තියෙනවා. අපි මේක හරියටම කරනවා. ආයි කොතනකවත් වරදින්න විදිහක් නැහැ කියලා සමහර වෙලාවට අපි නිෂ්ඨාවකට පැමිණෙනවා. අපිට එහෙම පැමිණෙන්නට පුළුවන් නම් හොඳයි. නමුත් ගොඩක් වෙලාවට ඒ බඳු දෘෂ්ටියකට අපි පැමිණෙන්නේ නිවැරදිව සියල්ල වටහාගෙන නෙවෙයි පිනතුනි. යමක් වැටහිලා අපි ඒක දැඩිව උපාදාන කරගෙන ඒකෙන් යම්කිසි ආත්ම අභිමානයක් හදා ගන්නවා දැන් අපි දන්නවා දැන් අපට පුළුවන් දැන් අපට ගැටලුවක් නැහැ කියලා එක්තරා සංකල්පනාවක් හදාගන්න. එහෙම දෘෂ්ටියකට පැමුණුණු ගමන්ම අපේ වර්ධනය අපේ දැක්ම එතනින් නවතිනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කෙනෙකුගේ ප්‍රඥාව වඩ වඩා දියුණු කරගන්නට ඕන නම් කෙනෙකුගේ දැක්ම निराවුල් කරගන්නට ඕන නම් කෙනෙකුට හැබෑවටම මිත්‍යා සම්මාදිට්ඨිය වඩවා ගන්නට ඕන නම් ඒ තනත්තා නැවත නැවත ප්‍රත්‍යවේක්ෂා කරලා බලන්නට ඕනේ මගේ දැක්මෙහි යම් තැනක paludu තියනවාද මගේ දැක්මෙහි යම් තැනක අඩලුහුඬුකම් තියනවාද මට වැරදුණු තැන් තියනවාද මට පැටලුණු තැන් තියනවාද මේ ගමන් මගේ මං ආක්‍රමයේ හරිද ඒ ආපු ක්‍රමයට මට නිවැරදි ප්‍රතිඵල ලැබිලා තියනවාද කොතනක හරි බලාපොරොත්තු ප්‍රතිඵල නොලැබී ගිහින් තියනවාද? එහෙමනම් ඒ කුමක් නිසාද? මේ පිළිබඳව නැවත නැවත ආවර්ජනා කරන ප්‍රත්‍යවේක්ෂා කරන කෙනෙකුටම පමණයි Tamanගේ ගමන් මගෙහි අඩුපාඩුකම් සකසා ගන්නට පුළුවන්. ඉතින් ඒ නිසා අපි සම්‍යක් දෘෂ්ටියට පැමිණිලා සිටින අය කියලා අපි නිෂ්ඨාවකට පැමිණෙන එක හොඳයි. ඒක යම්කිසි ආත්ම විශ්වාසයක් අපට ඇති ඉදිරි ගමන සඳහා. එතකොට අපි සම්මත වශයෙන්ුත් කියනවා තෙරුවන් සරණ නොගිය පුද්ගලයා මිත්‍යා දෘෂ්ටිකයි තෙරුවන් සරණ ගිය පුද්ගලයා සම්මාදිට්ඨිකයි කියලා අපි සාමාන්‍යයෙන් සරල විදිහෙන් බෙදා ගන්නවා. නමුත් මේ තෙරුවන් සරණ ගිය මිනිස්සු අතර මොනතරම් මිත්‍යා දෘෂ්ටික අදහස් දරන අය ඉන්නවද? එතකොට අපි තුලත් ඒ බඳු යම් යම් ගැටලු තියනවාද? මේවා පිළිබඳව අපි විටින් විට හරි සිතලා කල්පනා කරලා විමසලා සාකච්ඡා කරලා බලන එක වැදගත් වෙනවා අපේ දැක්ම නිවැරදි කරගන්න. එතකොට මෙහිදී අපි විශේෂයෙන් හඳුනා ගන්නට ඕන ලෝකේහි අපි යම්කිසි කාරණයක් නිවැරදිව දකිනවට කියනවා සම්මාදිට්ඨියයි කියලා. එතකොට ඒ සම්මා දිට්ඨිය අඩු වැඩිකම් තියෙන්නට පුළුවන්. යම් කෙනෙක් හරියටම කාරණේ දැක ගන්නට පුළුවන්. ටිකක් අඩුවෙන් කාරණා දකින්නට පුළුවන්. ඒ වැඩිපුර නිවැරදිව දැකීමත් ඊට අඩුවෙන් දැකීමත් කියන මේ දෙකම එකම පෙළට යන කාරණා. ඒ කියන්නේ අඩු පුද්ගලයාට ඒක වැඩි දියුණු කරගන්නට පුළුවන්. නමුත් මේ මිත්‍යා දෘෂ්ටියයි කියන එක ඊට ප්‍රතිවිරුද්ධ අවස්ථාවක්. එතනදි සිද්ධ වෙන්නේ සම්පූර්ණ කාරණේ වරදවා වටහා ගැනීම. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් අපි යමක් නිවැරදිව දකින්නේ නිවැරදි දකින්නට අපට අවශ්‍ය වෙන්නේ ප්‍රඥාවනේ සම්මාදිට්ඨිය ඇති කරගන්නට. එතකොට සම්මාදිට්ඨිය ප්‍රඥාවෙන් ඇති කරනවා ප්‍රඥාව තියෙන තියෙන ප්‍රමාණයට පුද්ගලයා වඩා ගැඹුරින් කරුණු වටහා එතකොට ප්‍රඥාව අඩු නම් පුද්ගලයාට කරුණු මනවින් වැටහෙන්නේ නැහැ. දැන් තථාගතයන් වහන්සේ දේශනා කරනවා අවිද්‍යාව කියලා කියන්නේ මොකක්ද? අවිද්‍යාව යනු ප්‍රඥාවේ අඩු බව. එහෙම නැත්නම් ප්‍රඥාව නැතිකම. කොමක්ද අවිද්‍යාව කියලා කියන්නේ දුක නොදැනීම. දුකට හේතුව නොදැනීම. ඒ වගේම ඒ සඳහා ඒ නිදහස් වෙන ක්‍රමය නොදැනීම. ඒ සඳහා මාර්ගය නොදැනීම. එතකොට ඔන්න අවිද්‍යාව. එතකොට විද්‍යාවයි කියලා කියන්නේ මොකද්ද? දුක දැන ගැනීම. දුකට හේතුව දැන ගැනීම. ඒන් නිදහස් වීම දැනගැනීම. ඒ සඳහා මඟ දැනගැනීම. ඔන්න සම්මාදිට්ඨිය. එතකොට දැන් අවිද්‍යාව කියලා අවස්ථාවක් තියෙනවා කියන්නේ නොදන්නා බවක් තියෙනවා දන්නා අවස්ථාවක් තියෙනවා දැන් නොදන්නා බවෙන් දන්නා බවට යන්නට කෙනෙකුට ප්‍රඥාව උදව් වෙනවා ඒ නිසා ඔය චතුරාර්ය සත්‍ය ධර්මයේ නොදන්නා ලාමක භවයේ ඉඳලා කෙනෙකුට ටිකෙන් ටික සමහර කෙනෙක් දුක විතරක් යම් ප්‍රමාණයකට තේරුම් අරන් ඉන්නට පුළුවන්. එහෙනම් ඒතනත්තා තුලත් යම් සම්මාදිට්ඨියක් තියෙනවා. දුක්වලට හේතු වෙන හේතු සමහර ඒවා හඳුනාගෙන තියෙනවා. ඇතම් කෙනෙක් සමහර ඒවා හඳුනාගෙන නැහැ. එහෙනම් ඒතනත්තාගේ සම්මාදිට්ඨිය යම් ප්‍රමාණයකට තියෙනවා. හැබැයි පූර්ණ වෙලා නැහැ. විමුක්තිය ගැන යම් අදහසක් තියෙනවා. හැබැයි හරියටම තහවුරු වෙලා නැහැ. ඒ නිවන සඳහා දුක් කෙලවර කිරීම සඳහා යම් යම් කටයුතු කරනවා. හැබැයි අවශ්‍ය සියල්ලම හරියටම කරන්නේ නැහැ. එහෙම වෙනකොට ඒතනත්තාට දැන් සම්මාදිට්ඨිය නැහැයි කියලා කියන්නටත් බෑ. යම් ප්‍රමාණයකට තියෙනවා. හැබැයි පූර්ණ වෙලත් නැහැ. අන්න ඒ වගේ මේ සම්මාදිට්ඨිය විවිධ අවස්ථාවන් ප්‍රභේදයන් පවතිනවා. බුදුරජාණන් වහන්සේ ਸਰවඥතාඥානයේ තුලින් සියල්ල විනිවිද දකිනවා ලෝකය පිළිබඳව උන්වහන්සේගේ මහා ප්‍රඥාව සියල්ල දක්නා පරිපූර්ණ සම්මාදිට්ඨියයි. එතකොට සාමාන්‍ය ප්‍රතඥයාගේ චතුරාර්ය සත්‍ය නොදන්නා වූ ලාමක ප්‍රතඥයා ලෝකයේ ඒ විදිහට දකින්නේ නැහැ. නමුත් ඒතනත්තා තුලත් අල්ප වූ ප්‍රඥාවක් තියෙනවා. ඒක ඒකත් යම් ප්‍රඥාවක් කියලා අපිට කියන්නට සිද්ධ වෙනවා. උදාහරණයක් හැටියට කිව්වොත් දැන් සූර්යාලෝකය ගත්තන් පස්සේ ලෝකයේ සියල්ලම පැහැදිලිව ප්‍රකටව පෙනෙන පැහැදිලි ප්‍රභාස්වර ආලෝකය. හැබැයි කණාමැදිරි එළිය ගත්තාම අපිට ඒක එළියක් නෙමෙයි කියලා ප්‍රතික්ෂේප කරන්න බෑ. හැබැයි සූර්යාලෝකයෙන් දකින තරම් කවදාවත් කණාමැදිරි එළියෙන් දකින්නට බෑ. මේ සූර්යාලෝකයයි කණාමැදිරි ආලෝකයයි අතර අප්‍රමාණ ප්‍රභේද තියෙනවා. සඳ එළිය, විදුලි එළිය, පහන් එළිය, ඉටිපන්දන් එළිය, ගිනිපෙනෙල් එළිය මේ එක් එක් ආකාරයට අපට ප්‍රභේද දක්වන්නට පුළුවන්. එහෙමනම් ආලෝකය අඩු වෙන අඩු වෙන තරමට වැඩි වෙන වැඩි වෙන තරමට පුද්ගලයාගේ දැක්ම උස් පහත් වෙන්නට පුළුවන්. එහෙනම් සම්මා දිට්ඨියට පත්වෙච්ච පුද්ගලෙන් අපි හිතමු තෙරුවන් සරණ ගිය පුද්ගලයා ගත්තා වුණත් ඒ තෙරුවන් සරණ ගිය අතර අය අතරත් ඉන්නෝ කරුණු හරියට තේරුම් අරගෙනම තෙරුවන් සරණ ගියා. ඒ අයගේ සම්මාදිට්ඨිය වඩා ප්‍රබලයි. තවත් සමහර අය ඉන්නවා දුක දුකට හේතුව නිවන නිවනට මඟ මේවා යම් ප්‍රමාණයකට හඳුනාගත්තා. ඒ අයගේ සම්මාදිට්ඨිය තවත් ප්‍රබලයි. සෝවාන් පුද්ගලයාගේ සම්මාදිට්ඨිය ඊටත් වඩා ප්‍රබලයි. සකෘදාගාමි අනාගාමි අරහත් පුද්ගලයාගේ සම්මාදිට්ඨිය ඊටත් ප්‍රබලයි. මහරහතන් වහන්සේගේ සම්මාදිට්ඨිය ඊටත් වඩා ප්‍රබලයි. ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සම්මා දිට්ඨියටත් වඩා ප්‍රබලයි. දැන් මේ දැක්මෙහි එක් එක් අවස්ථා. මේ මිත්‍යා දෘෂ්ටියයි කියන එක ඔය එකම තරහතරමකටවත් අහු නොවන කාරණයක්. අර අවිද්‍යාවයි කියන තැනත් නෙමෙයි තියෙන්නේ. සම්මා දිට්ඨියයි කියන තැනත් නොවේ තියෙන්නේ. අවිද්‍යාව කියන තැන තියෙන්නේ නොදක්නා බව. එතන හරියට ආලෝකය නැතුවා වගේ. ඝන අන්ධකාරය. ඝන අන්ධකාරය නම් මොකුත්ම පේන්නේ නැහැ. සංඥා සංකල්ප ගොඩනගා ගන්න විදිහක් නැහැ. අතනත් හැපෙනවා, මෙතනත් හැපෙනවා, ඒ බිත්තියෙත් හැපෙනවා, මේ බිත්තියෙත් හැපෙනවා, වලෙත් වැටෙනවා, අතත් කඩා ගන්නවා, කකුලත් කඩා ගන්නවා මේ විදිහට. කම්කටොළු ගොඩේ. හැබැයි ඒ නොදක්නා බව නිසා. නමුත් ඒ පුද්ගලයා තුල එක්තරා වටිනකමක් තියෙනවා ආලෝකය දැල්ුවාට පස්සේ දැක ගන්නට පුළුවන්. නොදක්නා පුද්ගලයාට එක වාසනාවක් තියෙනවා යම් දවසක ආලෝකයේ දැල්ලුවොත් එදාට ඒතනත්තාට දැක ගන්නට පුළුවන්. එහෙනම් නොදක්නා බව, අන්ධකාරය, ප්‍රඥාව නැති බව අවිද්‍යාවයි ප්‍රඥාව යම් ආකාරයකින් උපදවා ගන්නට පුහුණු වුණොත් හුරු කරගත්තොත් ඒතනත්තාට යම් දවසක ලෝකේ නිවැරදිව දකින්නට පුළුවන්. මේ මිත්‍යා දෘෂ්ටියයි කියන්නේ එහෙම ස්වභාවයක් නෙමෙයි. නොදක්නා බවත් නෙමෙයි, දක්නා බවත් නෙමෙයි. අඩක් දැකලා විකෘති කොට හඳුනා ගැනීම. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ මිත්‍යා දෘෂ්ටිය කියන එක නිර්මාණය වෙන්නේ ප්‍රඥාව නැතිකම නිසාමත් නෙමෙයි. දැන් බ්‍රහ්මජාල සූත්‍රයේ දක්වනවා දෙසටක් මිත්‍යා දෘෂ්ටීන් පිළිබඳව තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ දෙසටක් මිත්‍යා දෘෂ්ටි නිර්මාණය වෙලා තියෙන්නේ අඥානය නිසා නෙමෙයි. අඥාන නම් ඉතින් අමුතුවෙන් ලෝකයේ පිළිබඳව තර්ක විතර්ක කරන් මේ ලෝකේ පහළ වුණේ කොහොමද? මේ පින්පව් වල විපාක තියද නැද්ද? ඕවා මේවා කාටවත් දැන්ව තිරසන් සත්තුන්ට එහෙම එහෙම සංඥාවක් නැහැනේ. මේ සත්තු මරාගෙන කාපුහම මේවා පින්පව් තියනවාද මේවෙන් දෙව්ලෝයයිද අපායයිද එහෙම සංඥාවක් තිරසන් සතාට නැහැ ඒ මොකද අඥාන භවයේ ඊටාම පල්ලෙහා අඩියේ. හඳුනන්නට තරම් ප්‍රඥාවක් වැඩුණු බවක් විචක්ෂණ බවක් නැහැ. යම් සත්ත්වයින්ට තරමක් සමාජ සම්මතයත් එක්කලා හුරු වෙලා හොඳ නරක කියලා තේරුම් ගන්න ඇබ්බැහියෙන් යමක් පුරුදු වෙලා තියෙන්න පුළුවන්. නමුත් ඒවා කුසල්ද අකුසල්ද ඒවෙන් ලැබෙන ප්‍රතිඵල එහෙම සංඥාවක් සත්වයාට නැහැ. හැබැයි මිනිස්සයා කියන තැනට එනකොට ඊට වඩා යමක් දකින්නට පුළුවන්. ඒ කියන්නේ උපතින්ම මිනිස්සෙකුට යම්කිසි දැක්මක් තියෙනවා. ඒ දැක්ම තව තවත් දියුණු කරගත්තාම තව තවත් දකින්නට පුළුවන්. හැබැයි ඒ දැක්ම පූර්ණ නැත්නම් ඒ පුද්ගලයා අතරතුරේ වැරදි වැටහීම් ඇති කරගන්නට පුළුවන්. එහෙමනම් අවිද්‍යාව කියන එක එක් අවස්ථාවක් විද්‍යාව කියන එක තවත් අවස්ථාවක් මිත්‍යා දෘෂ්ටිය කියලා කියන්නේ ඔය අතරතුරේ පහළ වෙන එක්තරා විකෘති අවස්ථාවක්. ඒ විකෘතියට පැමිණෙන්නට හේතුව තමයි යම් අඩක් පූර්ණ වෙච්ච දෙයකින් ලෝකය විනිශ්චය කරන්නට උත්සාහ කිරීම. එතනදී තමන්ගේ සංකල්පනා ඇසූ දැනූ දේ සියල්ල එකතු කරගෙන වැරදි සංකල්පනා ගොඩනගා ගන්නවා. එතකොට ඇතැම් අය ලෝකයේහි පහළ වෙලා මේ ලෝකේ හැදුනේ කොහොමද කියලා සොයන්න උත්සාහ කරනවා. එහෙම උත්සාහ කරනකොට ඒගොල්ලෝ පුබ්බේ නිවාසානුස්සති ඥානය උපදවා ගන්නවා. පෙර ආත්ම ගණනාවක් බලන්නට පුළුවන්. බලාගෙන බලාගෙන යනකොට එක තැනකින් ඉවර වෙනවා. ඇයි තමන්ගේ ඥානය ඊට එහාට යන්නේ නැහැ. දැන් මේගොල්ලෝ පිළිගන්නේ මගේ ඥානය ඊට එහාට යන්නේ කියන එකක් පිළිගන්නේ. ඒගොල්ලෝ හිතනවා ආ මෙතන තමයි ලෝකේ ආරම්භය. ආ මෙහෙම තමයි ලෝකේ ආරම්භලා තියෙන්නේ. ආ එතකොට මුලින්ම ඇති වෙලා තියෙන මේ බ්‍රහ්මයානේ. එයාගෙන් තමයි පටන් ගන්නන්නේ. අන්න දෘෂ්ටියකට පැමිණෙනවා. ඊට පස්සේ දැන් සියල්ල දක්නා නුවණින් යම් කිසි කෙනෙක් ඊට වඩා බොහෝ ඈතට දැකලා කියනවා නෑ එහෙම නෙමෙයි ලෝකේ ඇති වෙලා තියෙන්නේ මේ හේතු ප්‍රත්‍යයන්ගේ අර සත්වයා ඒක පිළිගන්නට සූදානම් නෑ ඇයි ඔහු පිළිගන්නේ නැත්තේ මොකක් නිසාද ඔහු අඥාන කෙනෙකුත් නෙමෙයි දැන් Tamanට පේන්නේ නැතුව අන්ධකාරයේ හිටියනම් අනේ මේ ආලෝකය දැල්ලුවාට පස්සේනේ මට පෙනුනේ කියන එක ඔහු හඳුනා ගන්න. හැබැයි දැන් මෙතන වෙලා තියෙන්නේ යමක් දැකලා තියෙනවා එහි ප්‍රමාණය Tamanට හිතා ගන්න බෑ. එතනදි විකෘති වැටහීමකටපත් වෙලා තියෙනවා. ලෝකේ භයානකම දේ තමයි නොදන්නා බවටත් වඩා අවිද්‍යාවටත් වඩා භයානක දේ තමයි මිත්‍යා දෘෂ්ටි. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නාහම් භික්කවේ අඤ්ඤං ඒක ධම්මං පි සමනුපස්සාමේ යං ඒවං මහාසාවජ්ජං යතයිදං භික්කවේ මිච්ඡාදිට්ඨි මහණෙනි මේ ලෝකේ මෙච්චර මහා සාවද්‍ය වූ කාරණයක් මෙතරම්ම බරපතල කාරණයක් මම තවත් දකින්නේ නැහැ මේ මිත්‍යා දෘෂ්ටිය තරම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මිච්ඡා දිට්ඨි පරමානි භික්කවේ වජ්ජානි මහණෙනි මේ ලෝකේ යම්තාක් වැරදි තියනවා යම්තාක් අපරාධ තියනවා ඒ සියල්ල කුමක් පරම කොට කුමක් කෙලවර කොටද පවතින්නේ වැරදි වැටහීම කෙලවර කොටගෙනයි පවතින්නේ වැරදි දෘෂ්ටිය කෙලවර කොටගෙනයි පවතින්නේ. වැරදි දැක්ම කෙලවර කොටගෙනයි පවතින්නේ. එනිසා නොදන්නා බවටත් වඩා අවිද්‍යාවටත් වඩා බරපතලයි කියා කිව යුතුයි මිත්‍යා දෘෂ්ටි. එහෙම කියන්නේ අවිද්‍යාව හොඳයි කියන එක නෙමෙයි. අවිද්‍යාව ඇති තැනත්තා දැකගන්නේ නැහැ. ඒ තැනත්තා බොහෝ දේ පටලවා ගන්නවා, විනාශ කරගන්නවා, හානි කරගන්නවා. හැබැයි ආලෝකය දැල්ලුණු තැනදී ඒ තැනත්තාට වැටහෙනවා මම ආලෝකේ නැතුව අඳුරෙහි හිටියේ කියන එක. ඒ අතින් ඒ තැනත්තාට යම් ඉඩක් තියෙනවා යමක් දැකගන්න. මිත්‍යා දෘෂ්ටිය තුල මේ ඉඩත් අහිමි වෙලා පවතිනවා. මේක උදාහරණයක් ඇටියට අපි සරලව තේරුම් ගත්තොත් මීට පෙරත් අපි ධර්ම දේශනාවල මේ උපමාවම කියලා තියෙනවා පහද ගන්නට. අපි හිතමු දහවල් කාලයේ පරණලා පතක් සෙලවෙනවා. එතකොට ඉරේලියෙන් පැහැදිලිව අපිට පේනවා මේ ගස් කොළන් හිල වෙනවා, අතුවිති හිල වෙනවා. එතකොට සද්ද ඇහෙනවා. අපිට මේව අමුත්තක් නෙමෙයි, අරුමයක් නෙමෙයි. අමුතුවෙන් අපිට ඒ දිහා විශේෂ අවධානය යොමු කරන්නට තරම්වත් අපට ඕන වෙන්නේ නැහැ. ඇයි එහෙම ඕනේ නැත්තේ? අපිට ඒ පිළිබඳව ගැටලුවක් නැහැ පැහැදිලිව ලෝකේ පේන නිසා. නමුත් රාත්‍රී කාලේ යන්තම් හඳ එළිය තියෙනකොට අඩ අඳුර අඩ ආලෝකයේ තියෙන මොහොතක අපි හුදකලාව ඉන්නකොට පරණලාපතක් හෙළ වෙනවා. දැන් මොකද වෙන්නේ? යන්තම් ඡායාව දකිනවා. හඬ ඇහෙනවා. ඇහුණු ගමන්ම පුද්ගලයා දැන් නොදකිනෝ නෙමෙයි. ඝනාන්ධකාරයේ කිසිවක් දකින්න නැත්තම් කිසිවක්ම ඇහුන් නැත්තම් ප්‍රශ්නයක් නෑ. ඇහෙන්නේ නැත්තම්, පේන්නේ නැත්තම් ඉතින් 아무තෙක් ගැටලුවක් නෑ. ඔහේ අන්ධව ඉන්නවා. නමුත් දැන් මෙතන නෑසුණත් නෙමෙයි නොදැක්කත් නෙමෙයි යමක් දැක්කා යමක් ඇසුණා හැබැයි පූර්ණ දැක්වක්වත් පූර්ණ ඇසීමක්වත් නෙමෙයි එනිසා මොකද වෙන්නේ වැරදි වැටහීමක් ඇති වෙනවා මෙන්න යකෙක් මෙන්න භූතෙක් මෙන්න හොල්මනක් මෙන්න හොරෙක් මේ විදිහට සමහරට බියපත් වෙලා යටගිරියෙන් කෑ ගහන්නට පුළුවන් මෙන්න මෙතන අමනුස්සයෙක්. එතකොට තව කෙනෙක් විදුලි පන්දමක් දැල්වගෙන ටෝච් එකක් අල්ලගෙන ඉක්මනට ඇවිල්ලා එහෙම නැත්නම් විදුලි එළියක් දැල්වලා කියන කොහොම මොකෙක්වත් නැහනේ. මේ පඬරැල්ලනේ හෙලවිලා තියෙන්නේ. මේ මෙතන මොකෙද්ද සතෙක් läගලා ඉඳලා දුවලා ගිහිල්ලානේ. ඒත් උගන්නන්නට පුළුවන්ද? කොහොමවත් නැහැ. දැන් අන්ධකාරයේ හිටපු කෙනෙකුට එහෙම විදුලි ආලෝකයක් දැල්වලා මෙතන මේ පනඩලයි තිබුණේ මෙතන මේ සතෙක් ඉඳලා දුවලා ගිහින් තියෙන්නේ කියලා කිව්වොත් ඒ තැනත්තාට ඒක වැටහෙනවා ආලෝකයෙන් පෙනෙන නිසා දැන් මේ තැනත්තා මේක පිළිගන්නට සූදානම් නැහැ ඇයි පිළිගන්නට සූදානම් නැත්තේ Taman දැකපු දෙයක් තියෙනවා Tamanට ඇහුණු දෙයක් තියෙනවා දැන් ඒ තැනත්තා කියනවා මම දැක්කා කොහොමද නැහැ කියන්නේ ඇස් දෙක මෙහෙමයි කන් දෙක මෙහෙමයි දත් දෙක මෙහෙමයි ඇඟේ මවිල් මෙහෙමයි, කෙස් ටික මෙහෙමයි. ඔක්කොම විස්තර කරනවා. දැන් අනිත් අය ඔක්කොම කියනවා නෑ එහෙම එකක් මෙතන තිබුණේ නෑ. දැන් අනිත් සියලු දෙනා ඔළුවෙන් හිටගෙන කිව්වත් මේ මිනිස්යාගේ දෘෂ්ටිය පහ කරන්නට පුළුවන් කමක් නැහැ. ඇයි දැන් ඒ තනත්තා මේ කියන්නේ මුසාවක්ද? ඒ තනත්තා කියනවා මම දැක්කා. දැන් මේ කියන්නේ බොරුවක්ද? සම්මත ලෝකයේ සත්‍ය වශයෙන් ගත්තහම අපට කියන්නට වෙනවා ඒක බොරුවක් කියලා. ඇයි? එතන හැම දෙයක් නොතිබිච්ච නිසා. නමුත් ඒක අපට සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන්නට බැරි වෙනවා. ඒ තනත්තා එහෙම දෙයක් දැකලා තියෙනවා. එහෙමනම් දැන් නොදැක්කත් නෙමෙයි, දැක්කත් නෙමෙයි. අතරතුර දැක්මක් ඇති වෙලා තියෙනවා නොපවතිනා වූ සත්‍ය නොවන්නා වූ දැක්මක්. අන්න ඒකටයි මිත්‍යා දෘෂ්ටියයි කියලා කියන්නේ. ඒකයි මම සඳහන් කළේ නොදක්නා බව අවිද්‍යාවයි දක්නා බව විද්‍යාවයි මේ දෙකම ඒ ඒ තරාතිරමෙන් එක් එක් පුද්ගලයා තුල උස් පහත් වෙමින් පවතින්නට පුළුවන්. දැන් සෝවාන් පුද්ගලයාගේ දැක්මට වඩා සකෘදාගාමි අනාගාමි පුද්ගලයාගේ දැක්ම තියුණුයි. රහතන් වහන්සේගේ දැක්ම ඊටත් වඩා තියුණුයි. බුදුරජාණන් වහන්සේගේ දැක්ම ඊටත් වඩා තියුණුයි. හැබැයි ඒ එකම තැනකවත් විකෘති දැක්මක් ඇති වෙන්නේ සෝවාන් ඵලයෙන් එහාට අරහත්ත්වයට දක්වා සම්මා සම්බුද්ධත්වයට දක්වා මේ ආරයන් වහන්සේලා තුල තියෙන විශේෂත්වය තමයි දැක්මෙහි අඩු වැඩිකම් තියෙන්නට පුළුවන්. උස්මිටිකම් තියෙන්නට පුළුවන්. හඳුනාගත්තු ස්වභාවයේ වෙනස්කම් තියෙන්නට පුළුවන්. හැබැයි විකෘති කොට දැකගන්නේ නැහැ. සෝවාන් මාර්ගඥාණයෙන් පල්ලෙහා ඉන්න සාමාන්‍ය ප්‍රතජන පුද්ගලයාට තියෙන ලොකුම අනතුර තමයි ලොකුම බියජනක කාරණේ තමයි ඕනෑම මොහොතක දැක්ම සහ නොදැක්ම අතර තවත් දැක්මක් ඇති වෙන්නට පුළුවන් ඒ තමයි මේ වැරදි දැක්ම මිත්‍යා දැක්ම. එතනට පැමුණුනොත් නැවත බුදු කෙනෙක් පහළ වෙලා කියා දෙන්නට හැදුවත් ඒ පුද්ගලයාට වටහන්නට බැරි වෙන්න පුළුවන් දැඩිව එය ආදානග්‍රාහී වරන් තියනවා. ඇතම් අය බ්‍රහ්මත්වයටපත් වෙලා බ්‍රහ්ම ලෝකේ ඉඳගෙනත් දෘෂ්ටිගතිකව හිටියා බක බ්‍රහ්මයා වගේ අය තථාගතයන් වහන්සේ එහි ගිහින් ඒ අයගේ දෘෂ්ටිය ප්‍රහාණය එතකොට මේ දෘෂ්ටීන් ඇතිවීමේ ප්‍රධානම මූලය ඇති වෙන්නේ කොතනද? මේ වැරදි දෘෂ්ටීන් ඇතිවීමේ ප්‍රධාන මූල මූලික ආරම්භය ඇති වෙන හැටි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අයෝනිසෝ මනසිකාරේ නාහම් භික්කවේ අඤ්ඤං ඒක ධම්මම්පි සමනුපස්සාමේ යේන අනුප්පන්නාවා මිච්ඡා දිට්ඨි uppajjati යේන uppannaවා මිච්ඡා දිට්ඨි අபிසංවඩ්ඩති මහණෙනි මේ මිත්‍යා දෘෂ්ටිය නූපන්නා වූ මිත්‍යා දෘෂ්ටිය යමකින් පහළ වෙනවා නම් උපන්නා වූ මිත්‍යා දෘෂ්ටිය යමකින් වැඩෙනවා නම් මේ අයෝනිසෝ මානසිකාරයේ තරම් බරපතල කාරණයක් මම දකින්නේ නැහැ. එතකොට දැන් මිත්‍යා දෘෂ්ටිය තමයි ලෝකයේ තියෙන බරපතලම සාවද්දම කාරණේ. එය සියලු පාප ධර්මයන්ට සියලු දෘෂ්ටීන්ට හේතුවක් වෙනවා. බුදුහාමුදුරෝ දේශනා කරනවා මේ මිත්‍යා මේ මිත්‍යා දෘෂ්ටිය හටගන්නට පාදක වෙන්නේ මොකද්ද? අයෝනිසෝ මනසිකාරය. නුවණින් තොරව කල්පනා කිරීම. එතකොට නුවණින් තොරව කල්පනා කරලා යමෙකුට මිත්‍යා දෘෂ්ටිය පහළ වුණාට පස්සේ ඒ පහළ වෙච්ච තැන ඉඳලා ඒ තනත්තා කරන කියන සිතන සෑම දෙයක්ම අර මිත්‍යා දෘෂ්ටියට අනුව තමයි යන්නේ. ඒ කියන්නේ ඒ තනත්තා යමක් සිතනවා නම් ඒකේ පාදක වෙලා තියෙන්නේ මොකද්ද අර වැරදි දෘෂ්ටිය. හොඳ අදහස් ඒ තනත්තාට ඇති වෙන්න පුළුවන්. හොඳ සංකල්පනා ඇති වෙන්න පුළුවන්. හැබැයි හොඳ සංකල්පනා යට තියෙන්නේ මොකද්ද? අර මිත්‍යා දෘෂ්ටි. මේක අතිශයින්ම භයානක කාරණා. එතකොට ඒ පුද්ගලයන් තුළ හොඳ සංකල්ප තියනවා හොඳට කතා කරනවා හොඳ වැඩ කරනවා වගේ පිටින් පේනවා. හැබැයි ඒ සියල්ලටම පාදක වෙලා තියෙන්නේ මොකද්ද? තද බල මිත්‍යා දෘෂ්ටිය. එතකොට දැන් අපි කොහොමද ලෝකයේ මිනිසුන් කරන කියන දේවල් වල සාවද්ද නිර්වද්ද භාවයේ තීරණය කරගන්නේ තීරණය කරගන්නට නොහැකි තරම් ආකූල ව්‍යාකූල වෙන්නේ මෙන්න මේ නිසයි. දැන් සමාජයේ ඇතැම් ගිහි අය ඇතැම් පැවිද්දන් කරන කටයුතු ගැන සමහර වෙලාවට අපි කියනවා ඕකනම් ඔය විදිහෙන් පිළිගන්නට එපා. ඕකට නම් රැවටෙන්නට එපා. උතන නම් තියෙන්නේ හොඳ දෙයක් නෙමෙයි. එතකොට සමහරු අපෙන් අහන "එයි හාමුදුරුවෝ එහෙම කියන්නේ ඊර්ෂ්‍යාවද?" එහෙම කියන්නේ ඔබ වහන්සේට නොලැබෙන නිසාද? එහෙම නැත්නම් ඇයි ඔබ වහන්සේ මොකක්ද ඒ හාමුදුරුවොත් එක්කලා තියෙන ප්‍රශ්නේ මොකක්ද ගැටලුව ඔබ වහන්සේට මොනවා කළාටද? එහෙම විමසන්න. නමුත් ඇයි එහෙම වෙන්නේ මේක වැරදි කියලා කිව්වට මිනිස්සුන්ට මතු පිටින් පේන්නේ නැහැ. ඇයි කරන කතාව හොඳයි. කරන වැඩ හොඳයි. කියන කාරණත් හොඳයි. හැබැයි ඒ ඔක්කොම හොඳ වුණත් ඒකේ ඇතුලේ දුවන්නේ මොකද්ද? අර වැරදි දෘෂ්ටිය. වැරදි සංකල්පනා. ඒ නිසා බුදුහාමුදුරෝ දේශනා කරනවා කොහොඹ ඇටයක් යම් තැනක හිටෙව්වොත් අපි පොළවේ හිටවනවා කොහොඹ ඇටයක්. කොහොඹ ඇටයක් හිටෙව්වට පස්සේ පොළවේ තියෙන පෘථිවි සාරය උරාගෙන කොහොඹ ගහ හැදෙනවා. හැදෙනකොට ඒ කොහොඹ ගහ සඳහා සම්පූර්ණම දායකත්වය ශ්‍රාවය ඕජාව සපයන්නේ මහ පොළවෙන් ඒ පඨවි ධාතුව ආපෝ ධාතුව පඨවි රසය ආපෝ රසය කොහොමගහ තුලින් නිර්මාණය වෙන්නේ කවරක් හැටියද තිත්ත කටුක දෙයක් හැටියට දැන් මහ පොළව තිත්ත දෙයක්ද මහ පොළව කටුක දෙයක්ද එහෙම නැත්නම් ආපෝ ධාතුව තිත්ත දෙයක්ද ආපෝ ධාතුව කටුක දෙයක්ද නමුත් අර කොහොඹ බීජය හරහා යනකොට මොකද වුනේ ඒ හරහා ඇදලා ගන්න සියලු පටවි සාරය සියලු ආපෝ සාරය අවසානයේ තිත්ත කරකස ස්වභාවයෙන් තමයි ලෝකයට පළදරන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි අන්න ඒ වගේ තමයි යම් කිසි කෙනෙක් වැරදි දෘෂ්ටියකට පැමුණුනොත් වැරදි දැක්මකට පැමුණුනොත් ඒ අය කරන කියන සිතන සංකල්පනා සියල්ලක්ම අර වැරදි දැක්මත් එක්කලා පැටලිලා යනවා දැන් මේ සමාජය තුල අපි ධහම වටහා ගන්නකොට ඊටාම ප්‍රවේශම් විය යුත්තේ අන්න ඒ නිසයි පින්නතුනේ. අපි තෙරුවන් සරණ ගිහිල්ලා ඉන්නේ අපි ධම් සරණ ගිහිල්ලා ඉන්නේ කියලා කොතෙක් ප්‍රකාශ කළත් මේ කියන කාරණා හේතුව ඵලය සමග ගැලපෙනවද කියලා අපි ඊටා පරිස්සමින් යෝනිසෝ මනසිකාරයෙන් විමසා බලන්න. එහෙම නැත්නම් සමහර විට දහම පිළිගන්නවා. හැබැයි හේතුව ඵලය ප්‍රතික්ෂේප කරනවා. හේතුව ඵලය කියන්නේ මේ ධහමේ ප්‍රධාන සාධකයක්නේ. එතකොට මේ ප්‍රධානම සාධකය ප්‍රතික්ෂේප කරනවා. කොහොමද ප්‍රතික්ෂේප කරන්නේ? සමහර වෙලාවට කියනවා නෑ පාරමිතා අවශ්‍ය නෑ. පාරමිතා කියලා එකක් නෑ. නිවන් දකින්න ඒව ඕනේ නෑ. එතකොට දැන් මොකද්ද වෙන්නේ? පාරමිතා කියලා කියන්නේ මොනවද? සීල, සමාධි, දාන, සීල, නෛෂ්ක්‍රම්‍ය, ප්‍රඥා, වීරය, ශාන්ති, සත්‍ය, අදිෂ්ඨාන, මෛත්‍රී, උපේක්ෂා. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ බොහෝ තැන දේශනා කරන විශේෂයෙන් සල්ලේක සූත්‍රයේ වගේ තැන්වල දේශනා කරනවා මහණෙනි මේ අවිද්‍යාව පවතින අවිද්‍යාව දුරු කරන්නට මේ ප්‍රඥාව අවශ්‍යයි. මහණෙනි මසුරු මල දුරු කරන්නට මේ පරිත්‍යාගය අවශ්‍යයි. මහණෙනි නොහික්මුණු බව දුරු කරන්නට මේ සංයමය අවශ්‍යයි. මහණෙනි කාමය දුරු කරන්නට මේ නෛෂ්ක්‍රම්‍ය අවශ්‍යයි. දැන් එතකොට අකුසල ධර්මය ප්‍රහාණය කරන්නට ඊට ප්‍රතිවිරුද්ධව කුසල ධර්මය අවශ්‍යයි. මේක බුදුහාමුදුරුවෝ මේ හේතුඵලයේ වශයෙන් මේ හැම තැනකම දේශනා කරනවා. මෙතරම් පැහැදිලිව දේශනා කරන ධර්මතාවය ඒකට පාරමිතා කියන වචනය අරගෙන ඒක අල්ලගෙන නෑ එහෙම එකක් දහමේ නෑ. ඒවා බුදු වෙන අයට විතරයි. ඒවා නිවන් දකින අනිත් අයට අවශ්‍ය නැහැ කියලා එහෙම මං මුලා වෙනකොට මොකද වෙන්නේ? මේ තථාගත සද්ධර්මයේ තියෙන හේතුව ඵලය නැමැති මූලය පවා ප්‍රතික්ෂේප වෙනවා. එහෙම ප්‍රතික්ෂේප වෙනකොට නොදැනුවත්වම මොකද වෙන්නේ කියන කාරණේ ලස්සනට පැහැදිලි කළාට විග්‍රහ කළාට සූත්‍ර ධර්මයේ විවරණය කළාට අර්ථකථනය කළාට ඒක හොඳට අපට වැටහුණාට ඇතුළේ එතකොට මොකද්ද තියෙන්නේ අර හේතුඵල ධර්මයේ ප්‍රතික්ෂේප කරන්නා වූ මේ මිත්‍යාව මෙන්න මේ විදිහට පින්නතුනේ අපි දන්නා දේවල් තුලම බොහෝ දේ අපට පටලවෙන්නට පුළුවන්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ යම අහනකොට යම් කිසි කෙනෙක් ඇවිදින් කියන්නට පුළුවන් මේ බුදුහාමුදුරුවන්ගෙන්මයි මම මේ ධම අහගත්තේ. නිසා මේක තමයි හැබැයි ධර්මය. මේක තමයි හැබැයි විනය කියලා කෙනෙක් ඇවිදින් කියන්නට පුළුවන්. තව කෙනෙක් කියන්නට පුළුවන් මම බුදුරජාණන් වහන්සේගේ ළඟම වැඩ හිටිය මහරහතන් වහන්සේලාගෙනුයි මේ ධහම අහගත්තේ. මෙන්න මේකයි නිවැරදි ධහම. මේකයි නිවැරදි විනය. තව කෙනෙක් ඇවිත් කියන්න පුළුවන් මම ධර්ම විනයදර මහතෙරුන් වහන්සේලාගෙන් තමයි මම මේ ධර්ම විනය අහගත්තේ. මේක තමයි නිවැරදිම ක්‍රමය. තව කෙනෙක් ඇවිත් කියන්නට පුළුවන් ධර්ම විනයදර එක්තරා මහතෙරුන් වහන්සේ නමකගෙන් මම මේ ධහම අහගත්තා. මේ විනය අහගත්තා. මේක තමයි හරි ධහම හරි විනය. ඔය හතර විදිහටම කිව්වත් බුදුහාමුදුරෝ දේශනා කරනවා පිළිගන්නට එපා. සතර මහා උපදේශ හැටියට බුදුහාමුදුරෝ දේශනා කරන්නේ ඔය කොයි විදිහෙන් කිව්වත් පිළිගන්නට එපා. හැබැයි ප්‍රතික්ෂේප කරන්නටත් එපා. පිළිගන්නෙත් නැතුව ප්‍රතික්ෂේප කරන්නෙත් නැතුව හොඳට ඇහුම්කන් දෙන්න. හොඳට ඇහුම්කන් දීලා විමසා බලන්න. කොහොමද විමසා බලන්නේ සූත්‍රයේහි යොදා බලන්න විනයෙහි සංසන්දනය කරලා බලන්න. මොකද්ද සූත්‍රය කියලා කියන්නේ? හේතුව ඵලය. එහෙම නැත්නම් දුක, දුකට හේතුව, ඒ නිදහස් වීම, ඒ සඳහා මඟ. දැන් මේ කියන කාරණය මේ සත්වයාට තියෙන දුක පිළිබඳව පැහැදිලි විවරණයක් කරනවා. මේ කියන කාරණයෙන් ඒ දුකට හේතුව හැබෑවට පෙන්නනවාද? මේ කියන කාරණයෙන් ඒ දුක නැති කරන්නට මඟක් පැහැදිලි කරනවාද? දුක නැති කරන ක්‍රමයක් දක්වනවාද? ඒ වගේම මේ කියන කාරණයෙන් ඒ දුක නැති කරන්නට මාර්ගය මනවින් පෙන්නනවාද? මේ කරුණු ටික හොඳට කල්පනා කරලා බලලා ඊට අනුකූල නම් ඒ කියන කාරණේ පිළිගන්න එහෙම නැත්නම් බුදුහාමුදුරුවන්ගෙන්ම මම මේක අහගත්තා කිව්වත් කමක් නැහැ ඒක හැමම වීසි කරලා දාන්න ඕකනම් බුදුහාමුදුරෝ දෙසලා නැහැ. ඕක මේ පස්සේ කාලේ එකතු කරගත්තු එකක්. ඕවා පස්සේ මේ ත්‍රිපිටකයට එකතු වෙච්චා. ඕවා මේ අටුවාචාරීන්ගේ වැඩ. ඒවා මේ නොදන්න අය ලියපුවා. ඔය කොහොම කිව්වත් කමක් නැහැ. සූත්‍රයට අනුගත නම් විනයට අනුගත නම් ඒක සාදරයෙන් බුදුදහම හැටියට පිළිගන්න. මොකද්ද විනයට අනුගතයි කියලා කියන්නේ? රාග විනය, දෝෂ විනය, මෝහ විනය. මේ කියන කාරණය තෘෂ්ණාව වැඩි කරන්නටද හේතු වෙන්නේ අඩු කරන්නට. මේ කියන කාරණය මිනිස්සු අතර ගැටුම් ඇති කරන්නට හේතු වෙනවද මිනිස්සු සමගි කරන්නට හේතු වෙනවද මේ කියන කාරණේ ප්‍රඥාව අවදි කරන්නට හේතු වෙනවද මංගුලා වෙන්නට හේතු වෙනවද රාග ద్వේෂ මෝහ වැඩෙන්නට හේතු වෙනවා නම් ඒ බුදුහාමුදුරුවන්ගේම දහමයි අහවල් සූත්‍රයේ තමයි මේක තියෙන්නේ අහවල් පිටකේ තමයි තියෙන්නේ කියලා සියලු මූලාශ්‍රය සමග පෙන්නුවත් ඒක වීසි කරන්න ඇයි ඒ තථාගත ධම නොවේ ඒ තථාගත විනය නොවේ ඒක බුදුහාමුදුරුවෝ දෙසූ එකක් නෙමෙයි. ඕවා මේ පස්සේ කාලේ අයගේ වැඩ. ඌව පස්සේ තමයි මේ සූත්‍ර පිටකයට එකතු කරලා තින්නේ. අපි නම් ඕවා පිළිගන්නේ නැහැ කියලා කිව්වට කමක් නැහැ. ඒක රාගය දුරු කරන්නට උදව් වෙනවා නම්, ద్వේෂය දුරු කරන්නට උදව් වෙනවා නම්, මෝහය දුරු කරන්නට උදව් වෙනවා නම්, ඒක හැබැයි තථාගත විනයයි කියලා පැහැදිලිව සාදරයෙන් පිළි අරගෙන පරිහරණය කරනවා. ඒ නිසා සතර මහා ප්‍රදේශවල බුදුහාමුදුරෝ දේශනා කරන්නේ බුදුහාමුදුරෝ දෙසුවා කියලා කියන එක නෙමෙයි පිළිගන්නට කාරණේ. පොතේ තිබුණා කියන එක නෙවෙයි පිළිගන්න කාරණේ යෝනිසෝ මනසිකාරය හරියට විමසා බලන්න සූත්‍රයේහි යොදා බලන්න විනේහි සංසන්දනය කරලා බලන්න මේ කියන කාරණේ කොතෙක් දුරට යුක්ති යුක්තද එහෙම විමසා බලන්නේ නැතිනම් ඒ තනත්තා මිත්‍යා දෘෂ්ටියට පැමිණෙන්නට පුළුවන් ඒ නිසා තථාගතයන් වහන්සේ දේශනා කරන මහණෙනි පුද්ගලයා තුළ මිත්‍යා දෘෂ්ටිය ඇති වෙන්නට ප්‍රධාන සාධකය මම දකින්නේ මේ අයෝනිසෝ මානසිකාරය නුවණින් තොරව කල්පනා කිරීම. යෝනිසෝ මානසිකාරයයි කියලා කියන්නේ මොකක්ද? යෝනි කියලා කියන්නේ උත්පත්ති ස්ථානය. යෝනිසෝ මානසිකාරයයි කියලා කියන්නේ යම් කිසි දෙයක් ඉපදුනේ කොහොමද? හටගත්තේ කොහොමද? ඇති වුණේ කොහොමද? නිර්මාණය වුණේ කොහොමද? මොකක්ද ඒකට හේතුව? මේකේ හේතුවක් තියනවද? පදනමක් තියනවද? හැම විටම කියන කාරණේ ඇහෙන කාරණේ හේතුඵල වශයෙන් ගලප ගලපා විමස විමසා සංසන්දනාත්මකව ප්‍රත්‍යවේක්ෂා කරලා බලන්නට පුළුවන් වෙන්නට එහෙම නොබලන තාක්කල් ඒතනත්තා පැටලෙනවා ඒතනත්තා වික්ෂිප්ත වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පුද්ගලයේ තුල ඇතිවෙන ප්‍රධානම දෘෂ්ටිය තමයි සක්කාය දිට්ඨිය. ඒ කියන්නේ මමත්වෙන් ආත්ම දෘෂ්ටියෙන් මේ සංස්කාර ධර්මයන් ගැනීම. රූපය, වේදනාව, සංඥාව, සංඛාර, විඥානය කියන මේ ධර්මතාවයන් ආත්මීය වශයෙන් මම කියලා ගැනීම මගේ කියලා ගැනීම පුද්ගලයා තුළ හටගන්නා ප්‍රධාන මිත්‍යා දෘෂ්ටියයි මේ දෘෂ්ටිය පුද්ගලයා තුළ ඇතිවෙච්ච ගමන්ම එතනින් එහාට මොකද වෙන්නේ අනිත් ඔක්කොටමත් එහි ඡායාව බලපානවා එහි ඡායාව බලපානවා. ඉතින් තවම අපි තුල මේ සක්කාය දිට්ඨිය තියෙන නිසා අපි ප්‍රවේශම් වෙන්නට ඕනේ. එහි ඡායාව හැම එකකටම වැටෙන්නට පුළුවන්. යමක් වැටහුනොත් ආ මට නම් වැටහුණා. දැන් මොකද්ද වෙලා තියෙන්නේ? ආත්ම සංකල්පනාවෙන් තමයි ඒ අවබෝධය තරම් තියෙන්නේ. අනිත් අයට තේරෙන්නේ මට තමයි තේරෙන්නේ. දැන් මොකද වෙලා තියෙන්නේ? ඒකත් ආත්ම සංකල්පනාවෙන් අරන් මගේ දැනුම මම කියන බණ තමයි හරියි. ඒවා තමයි නියම බණ. අනිත් අය කියන ඒවා බුදුබණ නෙමෙයි. දැන් මොකද වෙලා තියෙන්නේ? ඒකත් ආත්ම තුෂ්ටියෙන් අරගෙන. අවසානයේ හැබෑ දහමත් හැබෑ ප්‍රඥාවත් අවසානයේ මේ සක්කාය දිට්ඨිය නිසා අභිමාණයෙන් මාන්නෙන් ආත්ම සංකල්පනාවෙන් ආවරණය වෙනකොට පුද්ගලයා මංමුලා වෙනවා. ඒ නිසා ප්‍රතජන සත්වයා විසින් කරන කියන බොහෝ දේ ඕනෑම මොහොතක පැටලෙන්නට පුළුවන් මොකද ඒ තැනැත්තා තුල තවමත් සක්කාය දිට්ඨිය අප්‍රහීන නිසා ඒ නිසා අන් අය කියන කරන දේ විතරක් නෙමේ තමන්ට හිතන තමන් කියන කරන දේ හැම දෙයක් පිළිබඳවම නැවත නැවත විමසා බලන්න ඕනේ මම මේක ගත්තේ ආත්මීය වශයෙන් මම මේක මාන්නෙන්ද ගත්තේ මම මේක මමත්වෙන්ද ගත්තේ මට වැටහුණා කියන එක්තරා අභිමානයකින්ද ගත්තේ එහෙම නැත්නම් ඇත්තට මේක පැහැදිලිව පෙනුණද එහෙම නැත්නම් ඇත්තට මේක දැනුණද ඇත්තට මේක වැටහුණාද එහෙම වැටහෙන්නට තරම් සුදුසු සාධක මම ගොඩනැගුවද එහෙම නැත්නම් මේක නිකන් මායාකාරීව මගේ මනසේ ගොඩනගා ගත්තද? දැන් අද කාලේ භාවනා කරන ගොඩාක් දෙනෙකුට ওই ප්‍රශ්නේ වෙනවා. භාවනා කරන්න කියලා පටන් ගත්තට පස්සේ කල්ැතුව මේගොල්ලෝ අහන්නේ අර මම මුලින් කිව්වා වගේ හාමුදුරනේ දැන් ඊළඟට මොකද්ද වෙන්නේ භාවනා කරගෙන යනකොට මෙහෙම යනකොට දැන් මේ ඉස්සරහට වෙන ඔක්කොම කල්ැතු ඒගොල්ලන්ට කියන්න ඕන. මෙහෙම වෙනවා අර එහෙම වෙනවා මෙහෙම. ඊට පස්සේ වාඩි වෙන්නෙම අර ටික ඔළුවේ තියාගෙන. ඊට පස්සේ අර ආලෝකය දකින්න ඒ සිහින දකින්න තමයි දැන් අදිෂ්ඨාන කරගෙන වාඩි වෙන්නේ. වාඩි වෙලා ටික වෙලාවක් ඒකම ඒකම කල්පනා කර කර ඉන්නකොට ඒක පෙනෙන්නට ගන්න. ඊට පස්සේ කියනවා මං ආලෝකය දැක්කනේ. මම පාවෙලා යනවා වගේ මට දැනුණානේ. ආ එහෙනම් දැන් ධානය තියෙනවා. එහෙනම් දැන් සෝවන් ඵලයටපත් වෙලා තියෙනවා. මොකද්ද දැන් මේ වෙන්නේ? අර ඡායා මාත්‍රිකව තමන් උපකල්පනය කරන දේ මනසේ මැවි පෙනෙන්නට පටන් මේක තමයි සිහින දකින්නවා කියන්නේ සිහින දකින්න නිින්ද යන්නට ඕනේ නැහැ පින්නතුනේ මේ පංචේන්ද්‍රයන්ගෙන් බාහිරින් ගන්න අරමුණු తాවකාලිකව අවහිර කළාම මනස ඇතුලේ තියෙන සංකල්ප සංඥා ප්‍රකටව දැනෙන්නට ගන්න. ඕක තමයි නිින්දෙදිත් සිද්ධ වෙන්නේ. එතකොට අපි යම් සංකල්පනාවක් දැඩිව අපේක්ෂා කරමින් ඉන්නකොට ඒක මනසේ ප්‍රකට වෙන්නට ගන්නවා. දැන් අපි හිතමු ඇඳ උඩ නිදාගෙන ඉන්න මිනිස්සෙක් නැගිටලා කියනවා මම මී පැණි කෑවනේ. මේ හරි රසයිනේ. අපි එතකොට කියනවා තමුසේ කොහොමද මී පැණි කන්නේ මේ ඇඳ උඩනේ හිටියේ. ආ ඇත්තනේ නම් කියලා ඒ මිනිස්සයා එක පිළිගන්නවා. ඇයි එතකොට එතනත්තට පිළිගන්න සිද්ධ වෙනවා මම නිදාගෙනයි හිටියේ කියලා. හැබැයි භාවනා කරපු කෙනාට ඕක කියන්න බෑ. නිදාගෙන හිටියා කියන්නත් බෑ. ඇයි නිින්ද ගිහිල්ලත් නැහනේ. එතකොට ඒ නිසා ඒක දැක්කේ නැහැ කියන්නත් බෑ. මොකද ඒක අනිත් කාටවත් පේන එකකුත් නෙමෙයිනේ. එතකොට ඒතනත්ත නොදක්කා කියලා අපිට ප්‍රතික්ෂේප කරන්නත් බෑ. අර පරණැල හෙලවිලා හොල්මන දැක්කා වගේ බොහෝ දේවල් Taman විසින් හිතා ගන්නවා. දැන් මම ප්‍රථම ධානයට පැමිණලා, දැන් මම සෝවාන් වෙලා, දැන් මම රහත් වෙලා, දැන් මම බුදු වෙලා මට තමයි මේ ධහම අවබෝධ වුනේ. මේ බඳු විවිධ මිත්‍යා දෘෂ්ටීන්ට සත්‍යය පැමිණෙනවා. ඇයි මෙහෙම වෙන්නේ? තෙරුවන් සරණ ගිහින් තමයි ඉන්නේ. දැන් මේ එහෙම කියන එක්කෙනෙක්වත් මේ අනිත් ආගමකට අයිති කෙනෙක් නෙමෙයි. මම සෝවාන් වෙලා මම බුදු වෙලා මම රහත් වෙලා මට ධාන තියෙනවා කියන අය අන්‍යාගමික අය නෙමෙයි මේවා කියන්නේ. මේ තෙරුවන් සරණ ගිහින් සම්මා දිට්ඨිය තියනවා කියන මේ බෞද්ධයෝම තමයි මේ බඳු විකෘති දෘෂ්ටීන්ට පැමිණෙන්නේ. ඇයි එහෙම වෙන්නේ? සක්කාය දිට්ඨිය මූලික කරගෙන ආත්ම සංකල්පනා මූලික කරගෙන ලෝකය දකින්නට උත්සාහ කරන නිසා. අවිද්‍යාව පදනම් කරගෙන පමණක් නෙවෙයි අයෝනිසෝ මනසිකාරය මුල් කරගෙන ලෝකයේ පිළිබඳව සිතන නිසා. ඒ නිසා අපි තවම කෙලෙස් නැසලා නැති නිසා අපිට පිළිගන්නට සිද්ධ වෙනවා අපි තුල සක්කාය දිට්ඨිය තියෙනවායි කියලා. එහෙම තියෙනවායි කියලා දන්න නිසා නැවත නැවත පරිස්සම් වෙන්න ඕන විමසා බලන්න ඕනේ මේ ගන්නා තීරණ සක්කාය දිට්ඨියේ අන්ධකාරය තුල ඉඳගෙනද මම මේ තීරණ වලට එළඹෙන්නේ. එහි ඡායා මාත්‍ර මේ තුල වැටි තියෙනවා. ඒක වෙනස් කරගන්නට අපිට මොකද්ද කරන්න පුළුවන් වෙන්නේ යෝනිසෝ මනසිකාරෙන් හේතුව ඵලය. සක්කාය දිට්ඨිය දුරු කරන්නට පුළුවන් වෙන්නේ කොහොමද? ආත්ම සංකල්පනාව දුර වෙන්නේ කොහොමද මේ හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගන්නා වූ ධර්මතාවය මම කියලා කෙනෙක්වත් මගේ කියලා දෙයක්වත් මට කියලා දෙයක්වත් මේ ලෝකේ නෑ මේ හේතුඵල ධර්මතාවයන් ඒ ඒ හේතුවෙන් මේ ඵලය නිර්මාණය වෙනවා හේතු සමූහයක එකතු වීමෙන් මේ ඵලය නිර්මාණය වෙනවා මේ බඳු ඵලයක් අවශ්‍ය නම් මේ මේ හේතු ගොඩනගන්නට වෙනවා ඒක මම කළත් අනුන් කළත් කරන්න වෙන්නේ ඔහොමයි මේ ටික හරියට වැටහෙන්න වැටහෙන්න තමයි මේ ආත්ම සංකල්පනාව වෙනුවට පොදු ධර්මතාවයන් කියන හැටියට ලෝකේ වටහන්නට අපේ මනස අවදි වෙන්නේ. එහෙම නොවන තාක්කල් ගිහි වුණත් පැවිදි වුණත් මොකද වෙන්නේ? ඇතුළටමයි ඇකිලෙන්නේ. මම, මට, මම තමයි, මගේව තමයි හරි. මට තේරිච්ච එක තමයි නිවැරදි. මම කියන එක තමයි නියම ධර්මය මේ විදිහට කොතෙක් ගැඹුරට ගියත් සක්කාය දිට්ඨිය තුළින් පුද්ගලයා මුලා වෙලා මිත්‍යා දෘෂ්ටියට පැමිණෙන්නට පුළුවන්. ඒ නිසා තමන්ට හිතන දේ, තමන් කියන දේ, තමන් කරන දේ නැවත නැවත හේතුඵල වශයෙන් ප්‍රත්‍යවේක්ෂා කරලා බලන්නට ඕනේ. අනුන් කියන දේ, අනුන් කරන දේ